නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ දීපා භික්ඛවේ විහෙරත අස්ස සරණානන්‍ය සරණා ධම්ම දීපා ධම්ම සරණානන්‍ය සරණා කතං ච භික්ඛවේ භික්ඛු අස්ස දීපෝ හෝති අස්ස සරණෝ අනන්‍ය සරණෝ ධම්ම දීපෝ ධම්ම සරණෝ අනන්‍ය සරණෝ ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී හරති යතාති සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං වේදනාසු වේදනානුපස්සී හරති චිත්තේ චිත්තානුපස්සී හරති ධම්මේසු ධම්මානුපස්සී හරති ආතාපි සම්ප්‍රජානෝ සතිමා විනහිය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං ගෝචරේ භික්ඛවේ චරත සඛේ පෙත්තිකේසේ ගෝචරේ භික්ඛවේ චරතං සඛේ පෙත්තිකේසේ නලක්ඛති මාරෝ ඕචාරං නලක්ඛති මාරෝ කුසලානම් වික්ඛවේ ධම්මානම් සමාදාන හේතු ඒන මිදං පුඤ්ඤං පවද්දති ශ්‍රද්ධාවන්ත පින්තුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් විරාජෝත්තමයන් වහන්සේ විසින් විශදාසක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමි 84000ක් බෞද්ධ පිරිස මඟඵල නිවනේ පිහිටුවමින් වදාළ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයෙහි මාතෘකාවක් ඉදිරිපත් කරන්න යෙදුනේ පිළිතුනේ බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් කියනවා වස්සාන තුන් මාසයේ එක්තැන්ව වැඩ සිට නව මාසයක් තිස්සේ ජනපදකාරිකාවේ වැඩ නොකරවනවා. දහස් ගණන් දසදහස් ගණන් විසිදහස් ගණන් තිස්දහස් ගණන් භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන ගමින් ගම වඩිනකොට මොනතරම් වාසනාවන්ත දර්ශනයක් වෙන්නේද මේ නව මාසයක් චාරිකාවට ගන්නවා කාලයේ දුර ප්‍රමාණය යොදුන් 900ක් ගන් යම් ගම රාජධානි ජනපද මේ හැමතැනම අරිනවා සමාරිත මාස අටකචාරිකාවක් වඩිනවා යොදුන් 600ක්. සමාක මාස හතරක චාරිකාවක් වඩන යොදුන් 300ක්. මාස 9ක දීර්ඝ චාරිකාවට කියන මහා මණ්ඩල චාරිකාව කියලා. මාස 8ක මධ්‍යම චාරිකාවට කියන මධ්‍ය මණ්ඩල චාරිකාව. මාස 4ක කෙටි කාලීන චාරිකාවට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකාව. මේ මේ විශාල ලෝක ශාසන සේවාවක් සැලසෙමින් වරිණ ගමනකදී මගද රට මාතුල කියන ජනපදයට වැඩියා. මේ ජනපද වාසී බෞද්ධයෝ බොහෝම ශ්‍රද්ධා ප්‍රසන්න පිරිසක්. වැඩම කළ බව ආරංචි වන රොදක වැඩ ඉන්නේ සවස් වරුවේදී බොහොම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කොට පසුදින දානික ආරාධනා කළ බෞද්ධයෝ පසුදා උදෑසන වෙන විට ගම්වැසියෝ ජනපද වැසියෝ කර්මාන්ත කාටු සියල්ලම අතර දමන මේ පින්කමේ සංවිධානයේ දේශිතිය. විශාල මණ්ඩප ඉදි කරන දාන සංවිධාන කරන උදේන ගිහින් වේලාව දනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස විසුදාසනට වඩා පිරිවරාගෙන එම ශාලාවක් වැඩම කළා. සෞද්ධ පිරිස බොහොම ගෞරවයෙන් ශ්‍රීපත උද්දවාගෙන පියලෙන් ඉලලා අසුන් පන වල අදා ඉඳලා ගැපසරු ප්‍රන්දණින් දානේ රැළගෙව්වා. එදා අලියම් කාලයේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගිය සිද්ධියක්. ඒ දවසේ 20000ක් සංඝ පිරිස රහත් වෙන බව 84000ක් පිරිස මඟපර නිවන් ලබන බවක් දැන ඉර සුදුසු තැන තෝරා ගත්තා. නිසා මේ දානශාලා විද ධර්ම දේශනා නොකර ආසනෙන් නැගිට්ටා. සංඝ පිරිසක් නැගිටලා පසුපස පිටත් වුණා. දායක පිරිස කල්පනා කළා අපේ මේසා විශාල දාන සංවිධානයේදී බණ පදයක් අහන්න නොලැබුණේ දාන සංවිධානයේ අටපදයක් සිදු වෙන්නේ නැති. ලැබුණු තැනක සමාව ගනිමු කියලා සියල්ලෝම පසුපස ගියා ලක්ෂ සංඛ්‍යාත සෙනඟක්. බුදුරජාන් වහන්සේ වඩින්නේ මේ දාන අනුපාඩුවක් නිසා නෙමෙයි. එදා ධර්ම දේශනෙට සුදුසු තැන තෝරා ගැනීමටයි. හේතුව දාන ශාලාව ඉදමදි. පිරිසට වාඩි වෙන්නේ නිදා මේ සංසත්ත බණහන්න හිතේ සමාධියෙන් බණහන්න තැනක් නෙමෙයි. එනිසා සුදුසු තැන හැටියට තෝරාගත්තේ මඟ දක්ෂේත්‍රය. මාතුල ජනපදයේ තමයි මඟ දක්ෂේත්‍රයේ තියෙන විශාල තෙත්යාවක් තියෙන්නේ. මේ පෙට්ටියාගේ තැනක තියෙනවා මාතුල කියලා විශාල වෘක්ෂයක්. මේ වෘක්ෂයේ බොහෝම ප්‍රදේශයකට හිමලිදීගෙන පැතිරිච්ච වෘක්ෂයක්. එතනටයි මේ වඩින්නේ. අනදමාහිමියන් වහන්සේට සංඥාවක් දුන්න මෙතන හොඳයි ආසන පනවන්න කියලා මේ මාතුල උත්සවයට නැගෙනහිර බලා ආසන පනවා වාඩි වුණා. අගසව දෙනෙම දෙපැත්තෙන් වාඩි වුණා ටිකක් පස්සට බලලා දෙදුන්නගේ හැටේට හැදියට තේලි තේලි තේලි විසුදාකට වඩා සංගත ලෙස වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට මුහුණලා. ඊළඟට ඒ දායක පිරිස ලක්ෂ සංඛ්‍යාත සෙනඟ කෙත්‍යාගේ භාග්‍යතුන් වහන්සේට සංඝ පිරිසට මුහුණලා ගන්ධ නමස්කාර කොට එකක් පසක් වාඩි වුණා. ආශිකුරා සුදු පාට වලාකුළු ඇලිලා ඉවන දුන්නා. පුළුමරක් කෙත්‍යාගෙන් ගලාගෙන එන අමාගෙන එන සුසෙල්ලු සුලගින් ගත සැනසුණා. බොහොම ශාන්ත ස්වභාවයක් එතන පැවතුණා. ඒ අවස්ථාවේදී තුන් කාලේ බලා සියල්ල දන්න සරුවක්ඥන් වහන්සේ මේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රය ධර්ම දේශනාවට ගත්තා. අන්නේ මාත්‍රිකාවන් දැන් මේ කියුනේ. මේ මාත්‍රිකාවේ තේරුම මෙහෙමයි අත්ථ දීපා භික්ඛවේ විහෙරතේ අත්ථ සරණ අනන්‍ය සරණ මරණෙනි මගේ ශ්‍රාවකයෝ තමාම තමාට පිහිටක් කොටගෙන සරණක් කොටගෙන වාසය කරත්වා අන් පිළිසරණක් නොකතත්වා ධම්ම සරණ ධම්ම දීපා ධම්ම සරණ අනන්‍ය සරණ ධර්මයේ තමාට පිහිටක් කොටගෙන සරණක් කොටගෙන වාසය කරත්වා අයි සරණක් පිහිටක් නොපතත්වා කතංච වික්ඛවේ වික්ඛු වස්ස දීපෝ හෝති අත්ථ සරණෝ අනන්‍ය සරණෝ මානෙනි මගේ ශ්‍රාවකයෝ ශ්‍රාවකයා තමාම තමාට පිහිටක් කරගන්නේ සරණක් කරගන්නේ අන් සරණක් නොකතන්නේ කෙසේද ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ සරණක් කරගන්නේ අන් සරණක් පිහිටක් නොකතන්නේ කෙසේද ඉද වික්කලේ වික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිම විනේ ලෝකේ අවිද්‍යා දෝමනස මහණෙනි මගේ ශාසනයේ බෞද්ධයා දිනව හෝ පැවිදිව හෝ බෞද්ධයා ආතාපි වීර්යෙන් යුතුව සම්පජානෝ නුවණින් යුතුව සතිම සිහියෙන් යුතුව අවිද්‍යා දෝමනස්සං හිලෙයේ මේ ස්කන්ධ ලෝකය ගැන ඇලීම් ගැටීම් දුරු කරමි. කායේ කායානුපස්සී විහෙරති කායානුපස්සනාවේ විදී වාසය කරනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. වීරියෙන් යුතුව නුවණින් යුතුව සිහියෙන් යුතුව ඇලීම් ගැටීම් ඉවත් කරමි. වේදනානුපස්සනාවේ යෙදී වාසය කරනවා. චිත්තානුපස්සනාවේ යෙදී වාසය කරනවා. ධම්මානුපස්සනාවේදී වාසය කරනවා. එවං කෝ භික්ඛවේ භික්ඛු අත්ථදීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්‍ය සරණෝ ධම්මදීපෝ ධම්ම සරණෝ අනඤ්‍ය සරණෝ. මාන්නෙන්නේ මේ විදිහටයි මගේ ශ්‍රාවකයා තමාම තමාට පිහිටක් කරගන්නේ තමාම තමාට සරණක් කරගන්නේ ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ ධර්මයේ තමාට සරණක් කරගන්නේ වෙන පිහිටක් පිළිසරණක් නොකරන්නේ මෙහිමයි ගෝචරේ භික්ඛවේ චරතේ සතේ පෙත්තිති විසලි මානෙනි තමා සතු තමාගේ පියා සතු ගොදුරුගිනේ හැසිරෙත්වා ගෝචරේ භික්ඛවේ චරතං සතේ පෙත්තිති විසලි මානෙනි තමාගේ පියා සතු ගොදුරුගිනේ හැසිරෙන්නා වුණා නරච්චති මාරෝ ඕතාරං කෙලස් මාර්යාත ඉඩක් නොලැබේ බලතුන්නති මාරෝ මාරෝ ආරම්මන කෙලස් මාර්යාත අරමුණක් නොලැබේ කුසලානම් විත්තේ ධම්මාන සමාදාන හේතු මහණෙනි මේ කුසල ධර්ම මනාව අනුගමනය කිරීමෙන් සමාදන් වීමෙන් පිළිපීමෙන් එනිදම් පුණ්‍යම් පවද්දති ලෞකික ලෝකෝත්තර පින්කඩ මෙසේ වැඩේ කියන එක මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. මේක දිග දේශනාවක්. සම්පූර්ණයෙන්ම සතිපට්ඨාන සතර විවරණය කරන දේශනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ ත්‍රිශගේ සිත අතීත කාලයට යවුවා. කොහොමද? කාසික බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් තිබුණානේ. ඊට පස්සේ මිනිසයන්ගේ අකුසල් භෝගී වෙන නිසා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා භයගෙන ගිහින් දස වර්ෂයකටපත් වුණා. දස වර්ෂ කාලයේ සත් විනාශයක් වී කුසල් කරන්න පටන් ගැනීමෙන් ටිකෙන් ටික ආයු වර්ණ සැප බල ඥාන වැඩිලා අවුරුදු අසංඛ්‍ය දක්වාම දියුණු වුණා. අයමත් අසංඛ්‍යයේ ඉඳලා අසංඛ්‍යයේ ඉඳලා අනුකිලෙලින් සත්‍යයන්ගේ අකුසල් භෝගී වීම නිසා ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා 80000ක දැස්සා. මෙන්න මේ අවුරුදු 80000ට තියෙන කාලේ මිනිස්යන් කිසි ලෙඩක් දුකක් නැහැ. බඩගින්නයි, බත්මතයයි, වයසට ගියන් පස්සේ වයස් නැති ලකුණු මෙච්චර තමයි ලෙඩක් තියෙන්නේ. ඒ කාලේ වෛද්‍ය සේවයක් තිබුණේ නැහැ. ඒ කාලේ යුද්ධ කලකෝණාව තිබුණෙත් නැහැ. කිසිම රෝගාබාධයක් නැහැ. මස් මාංශ කෑමකුත් ඒ කාලේ නැහැ. ප්‍රාණඝාතයක් ඇත්තේ නැහැ. සස්තාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා මිනිස්සු බොහොම පුණ්‍යවන්ත වීතිය. ඒ කාලේ තියා දන්නමේනිය කියලා සත්‍විත රජතුමනි. මේ සත්‍විත රජුරෝ අවුරුදු 10 ගානකට පස්සේ තමන් යනුකේකට කිව්වා මගේ දිව්‍යමය චක්‍රරත්නයේ අහසේ තියෙන තැනි චක්‍රරත්නයේ උසස් ප්‍රමාණයට පාත් වුණොත් මට දැනුම් දෙන්නයි කියලා. එතකොට රජුරෝ දන්නවා මේ අහසේ තියෙන චක්‍ර රත්නේ තියෙන්නේ විනිශ්චයශාලා විද්දෙන් අහසේ. හිරාලම් අහසේ තියෙන්නේ. ඒක දිව්‍යමය චක්‍ර රත්නයක්. ඒ චක්‍ර රත්නේ තියෙන ප්‍රමාණයෙන් පාතට පාත් වෙනොත් එහෙම රජුරුවන්ගේ ආශය අඩුයි කියන එක ඒක ලකුණ. දරු 10 ගානකට පස්සේ අනතියා රජුරවන්ට දැනුම් දුන්නා දේවයන් වහන්සේ චක්‍ර රත්නේ පහකට බහින ප්‍රමාණය මැනගන්නේ යකඩ කණු දෙකක් දෙපැත්තෙන් හිටවන කම් යදලා තිබුණා. මත්තම දැනගන්නේ. ඉතින් පහළ කම්බියේ මත්තම තියෙන මුදුනපත් වුණා. මහරජුරණ දන්නවා දැන් මෙන්න මෙහෙම චක්‍රාත්නේ උස ප්‍රමාණයට පාත් වෙලා. කජිරුවෝ ප්‍රත්‍යාගි බෝධීන රජමාන් පුතණුවන් කැඳවලා උතුන්න බාර දුන්නා. තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන වැඩුවා. දවස් 7කින් මේ චක්‍රරත්නය අතුරු දහම් වුණා. අභිනව රජතුමා පිය රජුලුවන්ගෙන් කියන්නේ තාපිය තාපසතුමාණන්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබා ගත්තා. එම ධර්මනීමේ කියන තාපසයන් වහන්සේ කාමී කියන්නේ කාලි තාපසයන් වහන්සේ කියා හිටිය දරුව මේ චක්‍රවර්ති රාජ්‍ය ලැබෙන්නේ මව්පිය උරුමෙන් නෙමෙයි. ඒකත් නිතිපන්සේ ලැබෙනින් කොහොයාට සිල් ලැබෙනින් සත්‍යතිවත් 10ක් පුරන්න තෝරන. ඒ සත්‍යති 10වත් 10 මෙන්න මේවා කියලා ඔක්කොම කියලා දුන්නා. ඒවා මැනවින් අනුගමනය කරනකොට ඔබට පසළොස්වක් බොහෝ දවස කටසේ සමාදන් වී සිටීමේදී සත්‍විත සැප ලැබෙනවා. ඒ විදිහට එතුමා උපදේශ දීලා ධානවදා බමුණු ගියා. මේ උත්තර රජතුමාගේ ශක්තිති වද්දා අය පොල්ලා ශක්තිති රජබාටපත් වුණා. තමාගේ පියා වගේම ආවක දෙවියන් කාලයේදී සාපස පැවිද්දෙන් පැවිදිවේ ධ්‍යාන වඩා බමුණු ගියා. මේම රාජ පරම්පරා හතක්ම චක්‍රවර්ති රාජ්‍ය කළා. ඒ රටේ රජු පියා තාපස බවට පත් වුණාට පස්සේ තමන් ශක්තිකවත් වෙනසන්නේ නැහැ. නිසා පියාගේ ඇරෑණි මේ අටේ රජකුමාරයා පරම්පරාවේ අටවෙනිය තමන්ගේ මතයට අනුව නීති නීති පනවාගෙන රාජ්‍ය කළා. ඒකෙන් දුර්භික්ෂකම් ඇති වුණා රටේ තුතේ. ඒසා රටවැසියෝ මැති ඇමතිවරු එකතු වෙලා රජකුමාරට ආරාධනා කළා දේවයන් වහන්සේ වාසගේ මෞඛ්‍ය පරම්පරාවේ රජීකෝ සත්විත රජවරු. ඔබ වහන්සේ ශක්ති රජු වෙන්න අපි දන්නවා ශක්ති කිවක් අපින් නම ගන්නද පස්සේ ශක්ති කිවක් 10 කියලා දුන්න රජුවන්නේ රජුෝ ඒ නමයක් පිරුවා එකක් පිළිවෙල දැන් මොකක්ද නොපිරිලේ දිලින්දන්ට ධනෙ දීපිලි ඒක කෙලේ නෑ ඒක නිසා පිරිසර ප්‍රදේශවල බිඳුකම් වැඩි වුණා එක්තරා බිඳුකම් හේතුන් එක්තරා මිනිසෙක් අනුන්ගේ දියක් වංචාවෙන් ගත්තා සජ්ජුරුවන්ට කැමැල්ලේ කරාම රජුරෝහට කැම දීන මිල මුදල් දාන්නේ දීලා පිටත් වෙනවා මේක ප්‍රශ්නයෙන් උරකම් නොකරන්නේ කියලා. තවත් කෙනෙක් තවත් කෙනෙක් මේ කීප දෙනෙක් ওই විදිහට සොරකම් කරලා වෙලා කඩිකුමාවුන්ට මිල මුදල් දාන්න ආදී දීලා පිටත් කෙරුවා. ඒකෙන් සිදුවෙන්නේ හොරකම වැඩි වුණා. හොරකමක් කළ රජුරුවන්ගෙන් කෑගි ලැබෙනවා කියලා දැන් එන්නේ සොරකම් වැඩි වුණා. දාමරිකම් වැඩි වුණා. පසුව රජතුමා දඟනීති පැනෙව්වා. මේ තමයි මුලින්ම මනුෂ්‍ය ඝාතනය සඳහා නීති පැනෙව්ව තැන. යම්කිසි කෙනෙක් අල්සතු දෙයක් පැහැරගෙන බලි සමග අහු වුණොත් හිස මුඳු කරලා රතුකන් සතු ඇඳුම් අඳවලා රතු මල් පරන්දවලා අත් දෙක පිටපැත්තට බැඳලා වදවර ගාමින් වීති සංචාරය කරමින් කියවලා දකුණු වාහකයෙන් පිටමන් කොට ගෙල ගසා දැමිය යුතුයි කියලා කියන කලා. දැන් ඉතින් ප්‍රාණඝාතය ආරම්භ වුණා. එනිසා ගම්වැසියෝ නගරවැසියෝ ආයුධ නිපදෙවවා ආත්ම ආරක්ෂේ සඳහා. දාමරිකයෝ දාමරික කම්පිනිස ආයුධ නිපදෙවුවා. එයින් සිද්ධ වුණේ අපාද විපාද චතුස්පාද බහුපාද බොහෝ ප්‍රාණීන් ඝාතනය කරන්න මිනිස්සු බය නැති වුණා. මිනිස් ඝාතනය පවා පුරුදු වුණා. එයින් මොකද සිද්ධ වුණේ? ඔවුන්ගේ දරුවන්ට 80000 තිබුණු ආවස 40000ට බැහැලා ගියා. ආයු වර්ණ සැප බල ප්‍රඥා කෑම බීම ප්‍රණීත ආහාර පාර ඔක්කොම සංකප්ප පිරිහිගෙන ගියා. 80000ට දෙලා 40000ට දැස්සා. 40000ට ආශු කියන කාලයේදී මිනිස්යන් අතර බෝ වුණ මුසාවාදී යම්කිසි වංචාවක් කරාම නැtei කියලා. යම්කිසි සාක්ෂි බොරු සාක්ෂි දෙන්න පුරුදු වුණා. මේ බොරුව ලෝකයේ බාහුව භාවිත වීම නිසා ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය අඩු වෙලා 20000කට බහලා ගියා. අවුරුදු 20000ට ආසවර්ණ සතබල ප්‍රඥා පිළිහුණා. කෑම බීම සනීත ආහාර පාන කොහොම සම්පත් පිළිහිගෙන ගියා. 20000ට තියෙන කාලයේදී මිනිසයන්ට බෝ වුණා හේලාම්බස් වීමේ පාපය. හේලාම්බස් වීමේ පාපය බෝ වුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට අවුරුදු දසදහස් ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිහිලා ගියා. සීල සම්පත් පිරියුණා දෙගුණිති. දසදහස් තියෙන කාලේ දක්වා මිනිසයන් රූපයෙන් කහ අසමානයි. දසදහස් දාලා තියෙන කාලේ සමහර කෙනෙක් ලස්සනයි සමහර කෙනෙක් අවලස්සනයි. අවලස්සනයතු ලස්සනයන් කෙරෙහි බැඳීම නිසා කාම මිත්‍යාචාර පාපය ලෝභ වුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 5000ට බහැලා ගියා. අවුරුදු 5000ට අවශ්‍ය තියෙන කාලයේදී පරිසාවාචන සම්පප්පලාප කියන නපුරු වචන කියන හිස් වචන කියන අකුසල දෙක බොහෝ වුණා. මේ සිද්ධෝනේ ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය වර්ණ සැපන වතුරක් නේ බහැලා 2500 න් 2000ක් අවශ්‍ය දුන්නා. ඊළඟට ඒ කාලයේ ලෝභ වුණා අවිද්‍යා ව්‍යාපාද කියන අකුසල දෙක. අනුන්ගේ දෙයට දැඩි ආශා කරනවා. අනුන්ට ක්‍රෝධී ඊර්ෂ්‍යා කරනවා. මේ අකුසල් දෙක භෝගීම නිසා පරමාශා උදාහත ගහලා ගියා. බලන්න අවුරුදු 80000 ඉඳලා ආපු හැටි අකුසල් භෝගීම නිසා දහලා ගියා. පරමාශාරු 1000 කියන කාලයේදී මිනිස්යන්ගේ කවදාකවත් නැති මිසදිටුවක් පහළ වුණා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා තියෙන මිසදිටු 10ක්. ඕක බෝ වුණා. එයින් ඔවුන්ගේ දරුවන්ට ආස බෑලගින් 500ට අඩු වුණා. 500ට ආස අඩු වෙලා තියෙන කාලයේ මිනිසයන්ට තවත් අකුසල් තුනක් බෝ වුණා. අධර්ම රාග, විෂම ලෝක මිත්‍යා ධර්ම කියලා. අධර්ම රාග කියන්නේ කාමීකින් නොයා යුතු පුද්ගලයන් වෙත කාමීකින් යන තරමටම නිර්ලජ්‍ය වුණා. විෂම ලෝභ කියන්නේ තමන් සතු තමන් සැකේ පංචකාම සම්පත් ප්‍රමාණික වඩා පරිභෝග කිරීමට පුරුදු වුණා. එවාගෙම මිත්‍යා ධර්ම කියන්නේ පුරුෂයන් පුරුෂයන් සමග ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග වැරදි හැසිරීමට පුරුදු වුණා. මෙන්න මේ අකුසල් තුන බොර වීම නිසා 500 තිබුණු ආවශ්‍ය 250ට 200ට ගහලා ගියා. ඒකානි මිනිස්යන්ට තවත් අකුසල් පහක් බෝ වුණා. අමත්ත්‍යයට අපේක්ෂයට අසාමාන්‍යතා අබ්‍රහ්මඤ්ඤතා නලෝ නෙජ්ජතා පචායින ඒ කියන්නේ කරුණු පහ නෙකුලේ ජ්ජතා පචායින ඒ කියන්නේ මවට නොසලකීම පියාට නොසලකීම ශ්‍රමණයාට නොසලකීම බ්‍රාහ්මණයාට නොසලකීම යදී කියන නොසලකීම කියන අකුසල් පහ බෝ වුණා එයින් අවුරුදු 100කට වැඩි එන්න අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට අවුරුදු 80000 ඉඳලා බහැලා අපි ඇති. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මේ සියක් වසර තවත් බහැගෙන බහැගෙන යනවා. අකුසල් උස්සන්න වෙන්න වෙන්න බහැගෙන යනවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් බහැන ඇතර කෑමෙන්, දීමෙන්, ඇඳුමින්, පැනදෙමින්, වශයෙන් බුලතෙන්, මෙහෙතෙන්, මෙහෙතෙන් හැම දෙයකින්ම පිළිහෙනවා. කාල ගුණයෙන් ආහාර පාන වලින් සම්පත් වලින් පිළිහෙනවා. කෘතියන දේවල් තමයි ඊට පස්සේ පහළ වෙන්නේ. සත්තරන් වෙනකොට නියම රත්තරන් නෙමෙයි කෘතියන රත්තරන්. මැණික් වෙනකොට කෘතියන මැණික්. කිඳි වෙනකොට කෘතියන රෙදි. එවැගේම ගුණධර්ම ගැනත් එහෙමයි. පංචශීල වෙනකොට කෘතියන පංචශීල. කෘතියන උපකාරය මේවා හරියට නියම කල්පනාවෙන් නෙමෙයි නියම තේරුමෙන් නෙමෙයි ඒවා කිංචිකින්තේ ගුණ ධර්ම පිරීලා පිරීලා දස වර්ෂයකම බහිනවා. දස වර්ෂක බෑලා තියෙන කාලයේ මෘග සංවර්ෂාව කියන හත් දශක මහා වැස්සක් වහිනවා. ඒ වැස්සට තෙමෙන තෙමෙන පුද්ගලයන් තවත් කෙනෙකු දකින්නේ සූපාවෙක් හැටියටයි. අතර ගන්න ගන්න දෙයින් ගහ ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා. කල්යතු මේක දැනගත්ත කීප දෙනෙක් බින්දිවල් වලට වෙලා ගල්වල වලට වෙලා වනගහන වලට වෙලා සංකල්පයේ අත්දාසක් නොතේලී ජීවත් වෙලා එළියට එනවා. ආම සංවේග වෙනවා අනේ අපේ නෑයෝ ප්‍රාණඝාත නිසා වැරසුණා. මින් පස්සේ අපි නම් ප්‍රාණඝාත නොකරන්නෙමු කියලා ඒ ශිෂ්‍යාපදී පිළිපදෙනවා. එයින් ගෝන් ආශය ඇති වෙනවා දුෂ්ෂා. ඒක ඔවුන්ගේ දරුවන්ගේ. ඒ දරුවෝ අදින්නාදානියත් අදිනවා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 40ක් ආශය ඇති වෙනවා. ඒ දරුවා මිත්‍යාචාරයක් පැවිදෙනවා. ඕන්ගේ දරුවන්ට අවුරුදු 80ක් වැඩි වෙනවා. ඊළඟ ආයේ මුසාවාදයෙන් වළකිනවා. ඒ ආගේ දරුවන්ට අවුරුදු 160ක් වැඩි වෙනවා. මේ අකුසල් අත්හරින්න අත්හරින්න කෙලෙස් බාර අඩු වෙන්න අඩු වෙන්න ආයු වර්ණ සැප බල ප්‍රඥා කෑම දීම යාන වාහන යඳුන් පළඳුන් රාගයෙන් සම්පත් සියල්ල වැඩෙන්න පටන් ගන්නවා. මෙහෙම ගිහිල්ලා අවුරුදු අසංඛ්‍යය දක්වාම යනවා. අයමත් බහිනවා අවුරුදු 80000 කාලයක් වගේ. 80000 දක්වා කාලෙනකොට මිනිස්සු බොහෝම සැප සම්පත් වලින් බහුලයි. ඒ කාලයේදී ජම්බුද්දීපයේ නගරවල් 84000ක් ඇති වෙනවා. අගනුවර කේතුමාපිය නම් වෙනවා. කේතුමාපිය රාජධානිය පහළ වෙනවා සංකතියා ශක්ති රාජ කෙනෙක්. මේ සංකන ශක්ති රාජතුමාට ලැබෙනවා දිව්‍යමය ප්‍රාසාදයක්. ඒ ප්‍රාසාදෙ නිකන් ලැබෙනවා නෙමෙයි මේක පෙර කාශ්‍යප බුද්ධ ශාසනයට අපේ ශාසනයට අතර කාලයේදී නලකාර ඒ කියන්නේ බතලිය වලින් වැඩ කරන ගොවියෝ දෙන්නේ තාත්තයි පුතයි. පසේ බුදු කෙනෙකුන් වහන්සේට දිඟුල් දණ්ඩෙන් කණු පිටවලා බතලිය වලින් ආවරණය කරලා බත කල්ලියෙන් ආවරණය කරලා බත කොළ හැරිනි කරලා කුටියක් කරවලා වස් ඇසෙව්වා. තුන් මාසයේ පුරා සිව්පසෙන් උපස්ථාන කළා. මේ වගේ වාර තුනකදී මේ පියයි පුතයි දෙන්න පසේ බුදුරජාණන් වහන්සේට කළ උපස්ථාන කුසල බලයෙන් ආදි කෙලවර දෙව්ලොව උපන්නා. දෙව්ලොවදී මේ දෙන්නා ගැන හඳුන්වන්නේ නලකාර දී පුත්‍රයෝ කියලා. දිනලෝක හයේම සැරිසැරියෝ. ඒ අතර අවුරුදු අසංකේය ආශ කාලයේදී පුත්‍ර දේවතාවා මහා ප්‍රනාද නමින් ශක්තිත රජ කෙනෙක් වෙලා මනුලෝ පහළ වුණා. එතුමාට මාලිගාවක් ලැබුණා 25 දුම් උස ඇති 25 දුම් වට ඇති සත්පුරුවන් දිවිමේ ප්‍රාසාදයක්. එතුමා තවත් බොහෝ කුසල කළ අය මැද දෙව්ලොව උපන්නා. දෙව්ලොව ඉපදලා ඉඳලා අපේ බුදුසසුන කාලයේදී ඒ පුත්‍ර දිව්‍ය පුත්‍ර දිව්‍ය රාජයා නලකාර නලකාර පුත්‍ර දිව්‍ය රාජයා මනලව පහළ වුණ මගධ රට භග්ගේ නගරේ භග්ගේ නගරෙහි සිටු පුත්‍රයෙක් කියලා නමින් භද්දගී මේ භග්ගේ සිටු පුත්‍රයා තරුණ වයසේදී බුදුබණාල රහත් වෙලා තයිද වුණා අසුභා ශ්‍රාවකයන් වහන්සේලා අතර එක නමක් තියෙනවා භග්ගදී මහා රහතන් වහන්සේ එක දවසක් ගංගානම් ගඟ සමීපයෙන් වඩිද්දී බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් පොළවේ ගිලී තිබුණු මේ මාළිගාව අහසකරම් පෙන්නු අනිත් අය. අන්නේ මාළිගාව තමයි තාමත් පොළවේ සංගවි තියෙනවා සංතනා සාකිත රාජතුමාට ලැබෙන්නේ. ඒ කියන්නේ පිටු දිව රාජා. සංතනා සාකිත රාජතුමා කාර්යික නේපාලයේදී එතුමාණන්ගේ අග්‍ර පුරෝහිත සුබ්‍රහ්ම කියන බ්‍රාහ්මණතුමාට බ්‍රහ්මවතී කියන මෞතුමියට තුත්ව සලසාසංක කල්පලක්ෂයක් බෝධිසම්භාන පුරා එන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ උපදිනවා. ඒ කාලේ උසස්ම වංශයේ බ්‍රාහ්මණ වංශයේ විශාලයේ උපදින්නේ. කදිතමාට වඩා වංශයෙන් උසස් බ්‍රාහ්මණ කුමා. අවුරුදු 8000ක් ගිහි ජීවිතේ වාසය කරන අභිනිෂ්ක්‍රමණය කොට මාලිගාවෙන්ම 7000ක් දුෂ්කර ක්‍රියා කොට නාගබෝධිය අරා මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වෙනවා. අර සංකලන සාක්ෂි රජතුමාගේ ඒ ප්‍රාසාදී අවිස්ථාන බලෙන් විසිරුවලා දුගී මංගේ අසරණනාත ආදීන්ද සතරැසියන්ද ගන් දීලා උදසාසනයේ දිශභාවයෙන් පැවිදිව සිය පිළිසිලියා ඥානලාභීන අරිහත්ත්වයට පත් වෙනවා. මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්තිය දේශනා කළා කුසල ධර්මයන් සමාදන්ව ගැනීමෙන් ලෞකික ලෝකෝත්තර පුණ්‍ය ඵලය වැඩිම හැටි පෙන්වන්නේ. දැන් ඉතින් ලෝකයේ අසංකේ දක්වා අවශ්‍ය තිබෙන දසවර්ෂයක බණින්නේ අකුසල් විපාකේ. දසවර්ෂයේ සිට අසංකේ දක්වා වරුදු වැඩෙන්නේ කුසල හේතුවේ. දෙවිකෙනෙක් කරනවා නෙමෙයි. විදේ සිදුවෙනවා නෙමෙයි. ලෝක සත්‍යාගයේ කුසල අකුසල දෙක අනුව මේ වෙනස් වීම සිදු වෙනවා. ඒ වෙනස් වෙන ලෝකයෙන් මේ සන්තන සන්තන සෞඛ්‍ය රජතුමා තමා කරගත් කුසල් දෙයින් බුද්ධාන්තර දෙකක් තිස්සේ දෙවසක හිඳලා අන්තිමට මේ මෛත්‍රී බුද්ධ ශාසන කාලයේදී අරිහත්ත්වයටපත් වෙනවා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ තොලසා සංඝ කල්පලක්ෂයක් තිස්සේ පිරු බෝධිසම්භාර අනුව ලෝතුරා බුති වෙනවා. දැන් මේ තේරුමට අනුවයි බුදුරජාන් වහන්සේ මේ සූත්‍රය විවරණය කරන්නේ තමාම තමාට පිටක් කරගන්නේ කෙසේද කියන එක. එතන කියනවා තවත් වැදගත් උපමාවක්. පියාසතු ගොදුරු බිමේ හැසිරෙන්නයි පියාසතු ගොදුරු බිමේ හැසිරෙනවා නම් කෙලෙස් මරුට පෙනෙන්නේ මේකට නිදසුනක් සතිපට්ඨාන සංයුක්තයේ සඳහන් වෙනවා සිදු වූවක් වගේ කුඹුනේ සියකට අතර ජීවත් වෙන කැටකෙලිලා තොරණක් ආග අවුතපුනේ සිටෙද්දී කුරුළු කුසෙකට අහු වුණා. මේ කැටු පිළිල කෑගහලා කිව්වා මගේ වැරද්ද. මගේ අවාසනාව. මගේ පියා සපීඩෙන් හිටියානම් මට මේ හිත දෙන්නේ නැහැ කිව්වා. කුසා කිව්වා කොහොද ඔබේ පියා සපීඩෙන්? කුඹුරේ වියද්දේ සීසාන ලද සීකක අතරයි අපේ ගෝපින් පියාගේ ඉඩම කිව්වා. පස්සේ උකුසා නිදහස් කරලා යන්නේ ඉතින් එහෙනම් එතන ඉන්න ඉතින් මගේ නිදහස් නෑ නිදහසක් නෑ කියලා බලන්න පුළුවන් කියලා. ඉතින් මේ කැටපිල්ල ගිහිල්ලා මේ කැටයක් නැති කැටයක් උඩ වාඩි වෙලා මෙන්න උකුසාට අභියෝගයක් කළා. දැන් ඉතින් පුළුවන් නම් රජා ඉඳයි කිව්වා. මේ උකුසාත් තුන් හතර සැරයක් අහසේ සිසාරා පියාඹලා ඊතල වේගින් පාත් වුණා මේ කැටකිරි දැහැගන්නේ. කැටි කෙරෙල් එක පාටම සමීප වෙනකොට කැටි අසුර දිංගගත්තා. උකුසාත වේගේ දලා ගන්න බැරුව අර වියලි මැටි කැටේ වැලිලා කපුව තලිලා මැලගත්තා. කැටි කෙරෙල් එළියට ඇවිල්ලා ප්‍රීති වාක්‍ය කිව්වා මගේ පියා සතු දෙන්නේ හිතේ නිසා මට සතුරාගෙන් ජය ලැබුණා කියලා. මේ ගෙලෙසම බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ඉදිරියේ තියෙන දාම් කර්මය ගැන. තමාගේ පියාසතු ඉඩම නම් කුමක්ද සතිපට්ඨාන සතරයි. සතිපට්ඨාන භූමියයි. බුද්ධ ශාසනයේදී තිසරණ නැවත බෞද්ධයාගේ පතන් සිදු කරනු ලබන්නේ සතිපට්ඨාන භූමිය හැසිරීමයි. සතිපට්ඨාන භූමිය කියන්නේ බොහොම පළල් වෙච්ච දිග වෙච්ච පැතිරිච්ච භූමියක්. මේ කෙලෙස් මායාවට තේරෙන සතිපට්ඨාන භූමියේ ඉන්න වෙලාවේ සතිපට්ඨාන භූමියේ ඉන්න වෙලාවේ ආවනම් කෙලෙස් මායාව විනාශ වෙනවා. අර කුරුළු උකුස්සාර සිදුවෙච්ච විදිහට වාගේ කොහොමද මේ සතිපට්ඨාන හතර වඩන්නේ කියන එක සවිස්තර වෙකින් කියන්න කාලය අවශ්‍යයි කෙටියෙන් එහෙමයි යම්තා කුසල් සිතෙන් ඉන්නවා නම් මේ හැම වෙලාවෙම හිතේ සතිපට්ඨාන වැඩිවෙනවා දැන් අපි හිතමු සිය සමාදන් වෙන්න අපි নমස්කාරය කිව්වා මෙන්න සතිපට්ඨාන භූමිය ශික්ෂාපද කිව්වා තිසරණයේ පිහිටියා මේ සතිපට්ඨාන භූමියක්. දැන් මේ බණ කියනවා. බණ අහනවා. මේ සතිපට්ඨාන භූමියක්. පියා සතුරු බොදුරු දෙනවා. එවාගේ දැන් මේ විශේෂ වැඩසටහන ගේගලා ඉන්නේ. මේ වෙලාවේ අපේ සිතේ රාගයක් නැහැ, දේශයක් නැහැ, මෝහයක් නැහැ, කෙලෙසයක් නැහැ. මේ වෙලාවේ කුසල් සිත් පෙළි පෙළි පහළ වෙන්නේ. මේ සතිපට්ඨාන භූමිය. සවිස්තරව කියනවා නම් කාය අනුපස්සනා සතිපට්ඨාන 18ක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා 14ක්. කායගත සති සූත්‍රයේ තියෙනවා 4ක්. කායානුපස්සනා සියල්ල 18ක් තියෙනවා. මේවා එකක් එකක් ගානේ භාවිතා කිරීමෙන් තමාම තමාට පිළිපැක් කරගත්ත වේවා. වේදනානුපස්සනා සතිපට්ඨාන තියෙනවා එකක්. චිත්තානුපස්සනා සතිපට්ඨාන එකක්. ධම්මානුපස්සනා සතිපට්ඨාන කියන පහ. ඒකෝට මේ සියල්ලම තමාගේ ජීවිතේ තමා පිළිපද කර ගැනීම. මේ සඳහා වනගත වීමට අවශ්‍ය නැහැ. තමා ජීවත් වෙන පරිසරයේ ඉඳගෙනම මේ ಗುಣධර්ම තමන්ගේ ජීවණු කරගන්න පුළුවන්. නිදසුනක් වශයෙන් කියනවා නම් කුරුරාට පම්මාස ධම්ම නියංගමේ දැසිදා කම්කරුවෝ පවා සතිපට්ඨාන මනසිකාරයේ ඉන්නේ. ලින් තොටු කුලට එක්කාසු වුණාම මේ කලගෙඩි කල අදින කලගෙඩියෙන් වතුර අදින දාසි ඉවරු. අසරණ ළමයි. එකතු වුණා මහන්නේ මොනවද? අක්කේ මොනවද කරන භාවනාව? අම්මේ මොනවද කරන භාවනාව? ඉතින් කිව්වක් මේ මම නම් භාවනාවක් දන්නේ නැහැ කියලා දොස් කියනවා. ඇයි මෙච්චර බුද්ධෝත්පාද කාලයේ හිස්ව දවස ගවන්නේ? අවාසනාවන්ත වෙන්න එපා. මෙන්න මේ භාවනා කරන්න කියලා කියලා දෙනවා. කවුරු හරි කියනවා නම් මම අසවල් භාවනා කරනවා. සාදු සාදු කොබාපන වෙනුවෙන් තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ජීවිතේ වාසනාවන්තයි කියන ස්තුතිවන්ත කරනවා. ඒ තරමට දසදස් සම්කරුවෝ පවා ගෙවල් වල නිෂ්ඵල වචන කරුණු කතා කරන්නේ නැහැ. නිෂ්ඵල වලින් පවත්වන්නේ නැහැ. හැම වෙලාවෙම වතුර කලයේ ගේන කොටක් භාවනා. දරකන් දරකඩන්න ගියත් භාවනා. සලාල යන්න ගියත් භාවනා. ඔය අතරේ ඒ ජනපදයේ එක්තරා භූමින් වාසලාගේ ආශ්‍රමයකට ගිරහපතෙක් ලැබුණා නළුවෙකුගේ. මේ නළුවා සතුන් ලකවමින් ගමින් ගම ඇවිදගෙන යනකොට ගිරාපතේ අමතක වුණා. මේ ගිරාපතවා මේ නිම්මාසල හදාගත්තා. ගිරාපතේට නමක් කිව්වා බුද්ධ රත්නය කියලා. දාසක් සම්යස්මෙලින් වහන්සේ මේ බුද්ධ රාජිත ගිරා පැටවා ළඟට කඳවලා හැවා බුද්ධ රාජිත අපි පරිද්දු සයයන් ආශ්‍රේ ඉන්නකොට නිකරුණින් දෙපා දරුවෝ භාවනා කරන්න ඕනේ ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ සතිපට්ඨාන භාවනාවක් හැටියට මෙන්න අත්තික භාවනා කරන්න. තමන්ගේ ශරීරය ඇටසැකිල්ලක් කියලා හිතන්න. අනිත් සියලු දෙනාගේ ශරීරයත් ඇටසැකිලි කියලා හිතන්න. ඒ නිසා අක්ඛී අක්ඛී අක්ඛී කියන එක නිතර කිය කියලා දාස ගවන්නයි. ඉතින් මේ ගිරාපතවා මේක හොඳින් ධාර්මණය කරගත්තා. දැන් හැම වෙලාවෙම ගිරාවකින් ගන්න දේ කියන්න පටන් ගන්නකොට කියවනවා. අක්ඛී අක්ඛී අක්ඛී කියන කොච්චරවා. අත්තා කොටවන්නත් ඕක තමයි කියවන්නේ. කූඩුවට ගියක් කියන්නේ අක්ඛී අක්ඛී කියලා. එක දවසක් තොරදාගේ අවුව තපමින් ඉන්නකොට මෙන්න උකුස්සය කියලා දැහැගත්ත ගිරාපතවා. විරාපකවා දහගත්තවා දැනගත්ත සාමණේරයන් වහන්සේලා දූපන ඇවිල්ලා අක්කොල සංගාලා උකුසා බාගන්නලා විරාපකවා නිදහස් කරගත්තා. විරාපකවල සාතු සත්පායන් කරන හැම බුද්ධලක් විතර මොකක් මේකනේ මේ උකුසා දාගෙන යනකොට ආර්යාවෙනි මට හිතුණා ඇටසකිල්ලක් විසින් ඇටසකිල්ලක් ගහගෙන යනවා. කොතන හරි මේ ඇටසකිල්ල විසිරෙනවා. මේකයි මට හිතුනේ. සාමු සාදු බුද්ධ රාජිතේ ඔබට මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණා. මතු අනාගතයේ මඟඵල නිවන් ලබන්න මේකම ඇති ඒකෝ භාවිතා කරන්න කියලා. ඉතින් මේ විදිහට කාලය ගියව ගිරාකටවා ආයු කලවර මිය පරලෝකී දෙවලෝකෙදී නැති. ඊට පස්සේ ලංකාවේ බුද්ධ ශාසනය කියන්නේ ලංකාවේ බුදු සසුන බොහොම දියුණුවට තියෙන කාලයක අංගාධිපති උපන්නා. කුලගේක උපන්නා මේ විරාකටවා. නලින් පිස්සු කියලා භාවිතා වුණා. කර්ණ වාසයේදී නිහිතලාවේ පැවිදි වුණා. පැවිදි වෙලා භාවනාවට ගත්තේ අතිග භාවනාව. අර සංසාර කුරුද්ද. බොහෝම රූපෙන් ලස්සනයි උන්වහන්සේ. සතරක් භාවනා කරපු නිසා රූපය ලස්සනයි. ලස්සන රූපයක් ඇද තරුණ වයසේ සිටින මුන්වහන්සේ පියවරක් පියවරක් ගානේ වඩන්නේ අත්‍යක භාවනාව. එක දවසක් උදේ පාන්දර වත් පිළිවෙත් නිනවා නිහිතලාවේ සිට අනුරාධපුරේ බලා වරිනවා පින්දපාතේ. ඒ කාලේ පයින් වරින් මෙච්චර දුරක් නෑ අනුරාධපුරේ නිහිතලාට සමීපයි. දැන් තියෙන්නේ පූජනීය ප්‍රදේශයේ අනුරාධපුර කියලා ඒ කාලේ පූජනීය ප්‍රදේශයෙන් උතුරු දිශාට තමයි නගර තිබිලා තියෙන්නේ නිහිතලා පැත්තට. ඉතින් මේ වරිණ අතර පුදුම දෙයක් සිද්ධ වුණා. අනුරාධපුරයේ කුලගේක තරුණ කුලකාන්තාවක් තමන්ගේ ස්වාමියා එක්ක අමනාප වෙලා සර්වාභරණේ සැරසීලා තමන්ගේ මව්පියන් වෙතින් උදේ හිමිදිරි පාණ්ඩර යනවා. මේ ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සන ශරීරයක් මේ තරුණ කාන්තාව ස්වාමීන් වහන්සේ ගැන ඇලීමකින් යුතුව මහත් හඳින් සිනහා වුණා. ස්වාමීන් වහන්සේ පියවරක් ගන්න වගේ නෙවෙයි. බම්යක් පමණ පේන හැටියට නෙක යටහෙලාගෙනයි. ඉතින් මේ සිනාසද්ද මොකක්ද කියලා අත්ති අත්ති කියන මෙනෙහි කිරීමෙන්ම ඇහැරලා බැලුවා. බාලවද පෙනී ගියේ දත්තක කියලා. මේ කාන්තාවක් සරුවාභරණයෙන් සැරිසිටි කෙනෙක් වගේ නෙමෙයි. දත්තක පෙළියේ පෙනුණා. දැන් අත්ති මානසිකාරින් මේ යන්නේ දත්තක පෙළියේ එකමුණු සරුවාංගයේ ඇට සැකිල්ල හරියටම පින්තූරේ වගේ නැවී පෙනුණා. ඇට සැකිල්ලක් කියන්නේ යා හිටගෙන ඉන්නේ හැටියේ. එතකොට හිත සමාධි වුණා. සමාධියෙන් විපස්සනා ඥාන වැඩිලා ඒ හිතේ පියවරේදීම සතර මාර්ගඵල පිළිවෙලින් සව කෙලස් නැසා මහා රහත් භාවයටපත් වුණා. බලන්න ගිරා පැටලේ අත්ති අත්ති කියලා පුරුදු කලේ ආනිසංශ ගිරාපතේවත් එහෙමනම් මිනිස්සෙකු වශයෙන් අපට කොපමණ අනුශාසන දෙන්න පුළුවන්ද? නිසා බෞද්ධයන් වශයෙන් අපේ කාලෙන් අපි වැඩ ගන්න ඕනේ. තමාට තමා පිළිහිට කරගන්න ඕනේ. කලින්ගෙන සැපයක් බලාපොරොත්තු නොවි තමාගේ හිතේ සැපේ තමා සූදානම් කරගන්න ඕන විදිහට. තමන් හැම වෙලාවෙම ඉතිපිසෝ ගාථාව හිතින් කියවතේවා ඉන්නවනම් අන්න සතිපට්ඨාන භූමිය හැසිරෙන්නේ. ඒ මොකද? ඉතිපිසෝ ගාථාව කියන්නේ උතුම්ම ගුණ සම්භාරයක්. ඒ ගුණ සම්භාරය හිතින් ආවර්ජනා කරමින් ඉතින් කියවතිය ඉන්නකොට ඒ සම්බන්ධ වෙන සිහිය ධම්මානුපස්සනා සතිපට්ඨානෙනේ. බුදුගුණ මෙහි කිරීම ධම්මානුපස්සනාවටයි අයිති වෙන්නේ. එවාගේ බුදුන් වඳිනවා. පත් පිළිවෙත් කරනවා, මව කියන්නේ වටන් කරනවා, සරණ සලකනවා. ඒ හැම එකක්ම තමයි කුසාසිතින් කරනවා නම් අන්න සතිපට්ඨාන භූමිය හැසිරෙනවා වෙනවා. දැන් මේ බලපෑටේ උඩ කැම ටිකක් දෙනවා. ගෙදර හදන පූසට කැම ටිකක් දෙනවා. මේ සතිපට්ඨාන භූමියක් කරගන්න පුළුවන්. ඒ මොකද මේ සතා දකිනකොට හිතේ ඇති වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. මේ බලපෑටියා මේ පුස් පැටි ආගමික මිත්‍යාට පෙර ජාති වල සත්පුත්‍රාගේ කෙනෙක්. සද්දේ රාජේ කෙනෙක්. බ්‍රහ්ම රාජේ කෙනෙක්. ධ්‍යාන රාජේ. ඉතින් සංස්කාර ස්වභාවය නිසා බල්ලේ භූෂේ කියලා විපන්න. මම අනන්ත ජාතුනි මේ තත්ත්වයට වැටුණා. මම නිවන් නොදැක්කොත් මේ තත්ත්වයට ආයෙත් නැතිද කියලා. එනිසා මම මේ සතාට නියදෙන ආහාරය දිව්‍ය ඖෂධයක් වේලා මේ සතාගේ කුසාසිත පහළ වේවා. මේ සතාට සුගතියක් වේ හොඳ කලමිනුතුරන් ලැබී දානාදී කුසල් පාරමී පුරා බාතරණී කොට අමාමහ නිවන් දසීවා අර කුඩා සතාට කැමිතේ දීමන්න සතිපට්ඨාන භූමියේ පිහිටියා වෙනවා තමාම තමාට පිහිටා කරගත්ත වෙනවා හිඟන්නේ දැක්කා පිළිකේ කරන්නේ බෞද්ධයා හිඟන්න දැක්කාම හිතන්නේ මේ සසරේදී මගේ මව මගේ පියා මගේ ගුරුවරේ මගේ රජකෙනෙක් මා සිටුවරේ දැන් සංසාර දෝෂය නිසා මේ නිගන මිනිස්සය කියලා අසනිනේ කියලා ජීවත් වෙනවා. මමත් අනන්ත ජාතෝනේ මේවා හිඟන්නේ කියලා හිතුවා. නිවන් දැක්කොත් මටත් අනාගතේ හිඟන්න වෙන්න වෙනවා. මම මේ මිනිස්යාට සත පහක් දෙනවා. නැත්තම් කෑම ටිකක් දෙනවා යමක් දෙනවා. ඒක මේ මිනිස්යාගේ තේ කුසාසිත පහළ වීමට හේතු වේවා. මේ මිනිස්යාගේ කුසාසිත පහළ වෙලා හොඳ සුදුසු ලෝකයක උපදී හොඳ කල්යාණ මිත්‍රයන් ලබාගෙන නිවන් මඟ අනුගමනය කොට සසර දුකින් මිදී නිවන් දකිනවා කියලා සැලකෙනවා. කෙලෙයි කෙලෙම සතිපට්ඨාන භූමිය. මේ වාගේ තබන තබන පීවරක් ගානේ. හෙළන හෙළන හුස්ම ගන්නක් පාසාවට පුළුවන්කම තියෙනවා. තමාම තමාට පිහිට කර ගැනීම ධර්මයේ තමාට පිහිට කර ගැනීම සතිපට්ඨාන භූමිය හැසිරෙන්න පුළුවන්. මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ පරමාර්ථය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ ආයුෂෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා භෝගයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කියලා අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාව පහදා දුන්න මගේ ශ්‍රාවකයෝ ආයුෂෙන් වැඩෙත්වා කියන්නේ මේ අවුරුදු 100ක් 1000ක් ජීවත් වෙන එක නෙමෙයි. උපනුකම් තැනේ පරමාස විඳින්න විනාශ නොවන ආයුෂ වෙන නිවන්සෝ ලබන්නට හේතු වෙනවා ධර්මතා හතරක්. ඒ මොනවාද? ඡන්දයේ චිත්තයේ වීර්ය විමර්ශාව. දානේ දීම ගැන, සීලය රැකීම ගැන, භාවනාව ගැන, පිළිවෙත් ගැන තමාගේ බලවත් කුසල ඡන්දය වඩනවා. බලවත් කුසල වීර්යය වඩනවා. කුසල සිත වඩනවා, කුසල විමර්ශා නෝන වඩනවා. මේ අතර යම් පමණ වැඩුවා නම් මේක තමයි ආයුෂ. උපනුපන් කල දීර්ඝායුෂ සසර ගමන අවසන් කොට නින දීර්ඝායුෂ ලැබෙන්නේ මේ ධර්මතා හතර වැඩි වීම. මේකට කියන ඊදිපාද හතර කියේ. ඉසාවන්ගේ ශ්‍රාවකයෝ ආයසෙන් වැඩිම පිණිස ඊදිකා ධර්ම වඩත්වා කියන ශාසනා කළා. වර්ණයෙන් වැඩිත්වා කියන්නේ ශාරීරිය පැහැපත්කම පමණක් නෙවෙයි. ශාරීරික වර්ණය, ගුණ වර්ණය දෙකම ලැබෙන්න හේතු වෙනවා සීල සම්පදාය. සීල සම්පදාය මැනවින් රැක්කා නම් උකුණුපත් භවයක් පාසා බොහෝම ලස්සන ජීවිත ලැබෙන්නේ. එපමණක් නෙමෙයි ගුණ වර්ණාවක් ලැබෙනවා. එනිසා මම මේ ශ්‍රාවකයෝ වර්ණ සම්පන්න වීම සඳහා වඩා වඩා සීලවන්ත වෙත්වා කියලා අනුශාසනා කළා. සතියෙන් වැඩිත්වා කිව්වේ මේ කෑමින් බීමින් අඳුමින් පැමිණිමින් ලබන සතියෙන් ගන්නේ උදලම් පිළිවෙල සතියක් නෙමෙයි. සතිය නම් දේශනා කොට වදාලේ නීවරණ පහ යටපත් කර ලැබෙන චිත්ත සමාධියයි. ප්‍රථම අධ්‍යාන ආදී වශයෙන් ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තමයි නියම සැපේ, නිරාමස සැපේ. මගේ ශ්‍රාවකයෝ නිරාමස සැපේ ඉඳිනු පිණිස සමාධි භාවනා වඩත්වා කියන ශාසනා කරයි. තුන්වෙනි කාණි හතරවෙනි කාණි භෝග සම්පදා. භෝග සම්පatti නමින් දේශනා කොට ආදානේ මේ දේවල් දරවල් ඉඩ කඩම් යාන වාහන මිල මුදල් ආදී දේවල් නෙමෙයි. බාලයන් පාසා උපනුපන්තනේ අවශ්‍ය අවශ්‍යතා සම්පන්න ලැබෙන්න හේතු ධර්ම හතරක් තියෙනවා. ඒ මොනවද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මේ හතර යම් කෙනෙක් වැඩුවා නම් උකුණු පංචන දෙමෝපියන්ගේ ප්‍රේමනාපයි. සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන්ගේ මෑදන් ඉතිමිතුරන්ගේ අසල්වැසියන්ගේ ගම්වැසියන් රටවැසියන් ගෝවැසියන්ගේ ප්‍රේමනාපයි. එනිසා ගිය ගියතන Taman අවශ්‍ය සම්පත් භෝග සම්පත් පහළ වෙනවා. එනිසාම මේ ශ්‍රාවකයෝ භෝග සම්ප්‍රාප්ත පිණිස මෛත්‍රිය වඩත්වා, කරුණා වඩත්වා, මුදිතා වඩත්වා, උපේක්ෂා වඩත්වා කියන අනුශාසනා කළා. පස්වෙනි කාණේ බල සම්පත්තිය. බලය නම් මෙතන දුන්නානේ කාය බලයවත්, ධනෙ බලයවත්, පරිවාර බලයවත්, ඡන්ද බලයවත් වෙන මොකක්වත් නෙමෙයි. මෙතන බලය නම් දේශනා කොට වදාළේ ප්‍රඥාවයි. සුතේ ඥානයේ චින්තාමේ ඥානෙ භාවනාමේ ඥානෙ කියලා ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තියෙනවා. බණ ඇසීමෙන් ධර්ම සාකච්ඡාවෙන් නුවණ වඩා ගන්නවා. ඒක සුතමේ ඥානය. අනුන්ගේ උපදේශයෙන් නැතුව තමම චින්තනයෙන් යම් යම් නිස්පාදනය කරනවා. ඒක චින්තාමේ ඥානය. සමත භාවනා විපස්සනා භාවනා වඩා ධර්ම අවබෝධයක් ලැබෙනවා. ඒක භාවනා ඥානය. ඒ භාවනාමේ ඥානයේ අනුපිළිවෙලින් කම්මසකතා සම්මාදිට්ඨි නමින් හේතුඵල දන්නා නුවර. විපස්සනා සම්මාදිට්ඨි නමින් විපස්සනා ඥාන. ඥාන සම්මාදිට්ඨි නමින් ඥාන උපදවන නුවර. මග්ග සම්මාදිට්ඨි කියන මාර්ගඥාන. ඵල සම්මාදිට්ඨි කියන ඵල ඥාන. මේ කියන ධර්මතාවෙන් යුක්ත වූ ප්‍රඥාවයි වඩන්නේ. ඒ ප්‍රඥාව වඩනකොට ලෝ බිඳින්න බැරි මාර බල පහම බිඳිලා යනවා. ක්ලේශ මාරය, ස්කන්ධ මාරය, අභිසංස්කාර මාරය, දීපුත්‍ර මාරය, මච්චු මාරය කියන පංච මාර බල වේගේ සියල්ලම සිඳලා බිඳිලා නැසලා නැසලා විනාශලා යනවා. එනිසා මම මේ ශ්‍රාවකයෝ බල ධර්ම වශයෙන් ප්‍රඥා වඩත්වා කියන අංශාසන අංශාසන කරනවා. ඊළඟට මෙන්න මේ සූත්‍ර දේශනාව අවසන් කරමින් තමාම තමාට පිහිට කර ගැනීම සඳහා ධර්මයේ තමාට පිහිට කර ගැනීම සඳහා වෙන යමක් පිළිසරණක් නොපතනු සඳහා මගේ ශ්‍රාවකයෝ දීර්ඝපාද හතර වඩමින් ආවස වඩාගෙන සීල සම්පදායෙන් වර්ණවන්ත වී සමාධි භාවනාවෙන් සතුටවත් වී සත්මිය සතර බඹ නිරමින් භෝග සම්පන්න වී ප්‍රඥාවෙන් බල සම්පන්න වී සතිපට්ඨාන භාවනා මුලින් සමුවාගෙන මේ ජාත්‍යාගේ සතර දුක් තරණය කොට අජාති අජර අය්‍යාදි අශෝක අනුකායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කෙරෙත්වා කියලා දේශනාව දිනු කළා. මේ දේශනාවෙන් සමාධිගතව දහම් ප්‍රදේශ සමන් දීන සිටියේ තේසා තුළින් විශිදාසක් විශි සංඥා වහන්සේගේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා මුදුන්පත් වී ඒ මොහොතේම සෞඛලෙස් නැසා රහත් භාවයටපත් වෙනවා. 20000ක් සංඝයා වහන්සේ අරිහත්ත්වයටපත් වෙනවා. එවැගේම බණ අසනී සිටියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතරින් 84000ක් දෙන මඟඵල නිවන් සුව ආબોධ කරගත්තා. මෙන්න මේ විදිහේ ලෝක වැඩසැලසුම් සීවිස අසගලන ජනතාව අමාමහ නිවන් පුර පමුණවා වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිතින් කයින් වචනින් අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා සතර මඟ සතර කල නිවන නැමැතිනේ නව ලෝතුරා ධර්ම ධාතුවට අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න අෂ්ටාරි කුජල මහා සංඝරත්නයට අපේ ගෞරව නමස්කාරය වේවා. ඒ බුද්ධාලේ මහෝත්තමයන් වහන්සේලා අනුව යමි අපට නිතිපන්සේ ගතමින් පෝයාසසේ ගතමින් සිව්බම විහරණ වඩමින් දාන සීල භාවනාදී දස පුණ්‍යක්‍රියා පුරමින් පානාතිපාතා වේරමණී ආදී දස කුසල ධර්මයන් පුරමින් දාන සීල නෛෂ්ක්‍රාම්‍ය ආදී දසපාරමී පුරමි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩමි දානීය ක්‍රියාවකින් අර්ථකාරියා සමානස්සතා කියන චතුර සංග්‍රහවත් පුරමි සක්කෝ උජෝ සෝජෝ සුවකෝ මුදු අනුතිමානී ආදී කරණීය ධර්ම වඩමි අසේවනාච බාලානම් පණ්ඩිතානම් සේවනා පූජාච පූජනීයානම් යනාදී මා මංගල ධර්ම වඩමි සතිපට්ඨාන සතර වඩමි සම්්‍යප්පදාන හතර වඩමි සතර විදුපාද හතර වඩමි ඉන්ද්‍රිය ධර්ම පහ වඩමින් බල ධර්ම පහ වඩමින් බුද්ධංගහත වඩමින් ආර්යශ්‍රේෂ්ඨ මාර්ගයේ වඩමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ නිවි සනසේ වදාළේ අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීම දක්වා යා ගැනීමට සත්‍ය බලේ ධෛර්ය වීර්ය ආරඥා ආශිර්වාදේ රත්නත්‍රානුභාවයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා. අද විශේෂයෙන් මේ පුණ්‍ය භූමියේදී යදගත්ම ශාසන ආධෝරණය කර මුල්ගාස් හැදීමට සිද්ධ වුණා. ඉතින්වත් තේරිස් මහත්මයාගේ පෞද්ගලික භූමියේ සනසතුවට පූජා කරමින් ඉදිරි කාලයේදී ගිහි පැවිදි විශාල පිරිසකට තමාම තමා පිළිත කර ගැනීමේ ධර්මයේ තමාට පිළිත කර ගැනීමේ පුණ්‍යායතනක් ඉදි කිරීම පිණිසයි අද මේ මුල්ගා සබන් යෙදුනේ. ඒ සඳහා කය වාසනෙ හිත යොදලා පුදුමාකාර වෙහසක් දැරලා තියෙනවා මේ ටික දවසක. එතුමාණන්ගේ හිත මිත්‍ර කටුබැද්ද විශ්වවිද්‍යාලයේහි කාර්මිකාංශයේ කෙනෙක් කියන්නේ ඉංග්‍රීසි මහත්මයා පළමු කොටම විශාල මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා ලක්ෂකින් බාහිරයක්. මේ කුටියක් හදන්න කියලා. ඉතින් එතුමාගේ මේ ආධාර මුදලින් මේ පාර හදා ගැනීමත් මේ එලිකෙන ලිකීමත් මූලික වැඩ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එයාට පිරිස් මහත්මයා කියනවා ස්වාමීනි මම මේක කරනවා. මගේ අතින් මේ පින්කම කරනවා. එතකොට එතුමාට විශාල ධෛර්යයක් මේ හිතේ. ඒක සමාන සමාත පිහිට කර ගැනීමක්. අර විමුල් දණ්ඩෙන් විමුල් දණ්ඩ කියන අත්‍යකලීනේ අත්‍යකලී වලින් කන් විසවලා බත කෝටු වලින් ආවරණය කරලා බත සාරි වලින් ආවරණය කරලා බත වලින් ඇඳක් වාගේ දණ්ඩ ගැස්සක් හදලා ඒ වගේ බත කොළ වෙරි කරලා කුටියක් හදලා පස්සේ බුදු කෙනෙකුන් වහන්සේ වදාහි දුවලා කළ පිනේ මහිනේ කොහොමද බුද්ධාංකර දෙකක් දිව්‍ය ලෝක සම්පත් විඳලා උපලෝකම් භවයක් පාසා මහා සම්පත් විඳිනි ඊළඟට සත්‍විත සපත් ලැබලා දිව්‍යමේ මහා මාළිගාවල ජීවත් වෙලා එයින්ද ගුණ වෙතේ ඒ වික්ෂභාවයෙන් පරිද සෞකලස්නසා අරිහත්ත්වයටපත් වෙන්න වාසනාවන්ත වුණා නම් කල්පවත්නාසේනේ කුටිසෙනසුන් ඉදි කරලා සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය වඩා හිඳුවලා එවැගේම කුසල ඡන්දයට දීපා ගිහිමේ බෞද්ධයන්ට මඟඵල නිවන් සුව සාදා ගැනීමේ ආශ්‍රයයක් වශයෙන් පවත්වාගෙන යනකොට මොනතරම් කුසල ස්කන්ධයක් පුණ්‍ය ස්කන්ධයක් ජනිත වෙයිද නිසා ඒ වෙනුවෙන් ගන්න ඡන්දය චිත්තය විරිය විමාසාවද ඒකාන්තයෙන්ම බුද්ධ ශාසනයෙහි දියුණුව පිණිස පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. අද කාලේ ශ්‍රී ලංකාවේ බොහෝ සෙයින් මේ තරුණ පෙළේ නැනවත් බෞද්ධයෝ බුද්ධ ශාසනයෙන් වැඩ ගන්න අපකප්පේ යෙදී සිටින හැටි දසකින් දකින්න ආන්න ලැබෙනවා. ඒක මේ දෙමෝපියන් විශාල සනසිල්ල. එංගුද කාර්මී ලෝකයේ හැටියෙම ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ගුණයෙන් නුවණින් පිරිහෙන කාලයක බුද්ධ ශාසනය අභිවෘද්ධියක් දකින්න ලැබෙනවා කියන සතුටයි අපිට ඉඳ ගන්න තියෙන්නේ. එනිසා අද මේ මුල්ගලා සභා ආරම්භ කරන භූමියේ ඉදිරි කාලයේදී සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් බුද්ධ පුත්‍ර සම්පිරිසෙට රාමේන සිල්වත් ගුණවත් ඥානවත් බෞද්ධ පින්තුන්ද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යැදෙන්නට ජය භූමියක් වේවා පුණ්‍ය භූමියක් වේවා ධර්ම භූමියක් වේවා අභය භූමියක් වේවා සීල භූමියක් වේවා සමාධි භූමියක් වේවා විදර්ශනා භූමියක් වේවා පාරමිතා භූමියක් වේවා මගඵල නිවන් සුව ලැබෙන සීල භූමියක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ එසේ ප්‍රාර්ථනා කරමි අද මේ ගරුතර මහා සංඝරත්නයේ දුරදාරේ නා වූ නාරාමේ සේනාසනයේ වැඩම කරවාගෙන පැමිණ මෙතෙක් වේලා මහත් ගෞරව සංප්‍රයුක්ත උත්සාහයෙන් මේ මණ්ඩප ඉදි කරලා දන්පන් පිළිගන්නලා එවාමීම පිළිත් දේශනාවන් සවන් දීලා වත් පිළිවෙත් මුලලා බණපදයකට සවන් දීලා මේ රස්තක් වැඩ ගන්නාද කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසෙන සම්මා සම්බුද්ධ ශාසනයේ නොනැති නොපිරි අඳුරු නොවි අතුරුදාන් නොවේ ආර්ය පන්දාකට වැඩි කාලයක් ශ්‍රී ලංකාදීප ධර්මයේ තලෙහි නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එසේම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේද සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් ඥාන විඥා මාර්ගඵල උපදවමින් සදා මාලෝකේ යොත දෙදා දෙන පිණිස අපරාස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරමු තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞඛේ ගුරුවර බන්දු මිත්‍රාදීට විශේෂයෙන් කීරිස් මහත්මයාගේ සත්පුරුෂයන් පහළ කොට තබා මේ පන්ලෝකයේ මෞඛ්‍යාභිය කෝටියක් ගන්නත් මේ කුසල සම්භාරයක් වේවා මෙතෙන්දමින් මේ සමදනා භවයක් පාසා සුගති සපත් විඳ සසර පතලින් එතර වී සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා කියලා කරුණාවෙන් පින් සමුණු එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයටත් මෙම භූමිය ප්‍රදේශයේ අධිග්‍රහිත දෙවි දේවතා මණ්ඩලයටත් මේ කුසල සම්භාවයක්පත් වේවා මෙකින් දෙනෙන් දිව්‍ය ඥානි වර්ණ සකල ලයිස්වාදීන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනය විසින් ලංකා ද්වීපයේ බෞද්ධ ජනතාවට මේ පුණ්‍ය භූමියට මේ මෞඛේ දූදරු සෑම දිනකද දේව ආරක්ෂා සලසා දෙත්වා සතු බෝධිය නිසා නිවන්සෝ අත් වේවා කියලා මෛත්‍රියෙන් පිළිපමුණු. හිතවත් නදාත් හිතවත් සෑම සත්‍යයන්වත් මේ ගම් පියසේ පටන් අවතගම් නගර ලංකාව ගමදී මේ සක්වල සීල සක්වල දසදිසා වාසී සමත් ලෝක සත්‍යයට මේ පිළ ලැබේවා සීල සත්‍යෝ නිරුක්ත්වා නිරෝධ වෙත්වා සෝපත්ත්වා පෙරවන් සරණ වෙත්වා නිවන් මඟ ගමන් කෙරේවා ආර්ය සත්‍ය අවබෝධය නිසා නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින්පම් වූවා. එවැගේම මෙම ගමත සාමන්ත විහාරාදී වාසී පූජ්‍ය සංඝරත්නයට විශේෂයෙන් මේ භූමියේ පළමු කොට පිළිගෙන සිටි පූජ්‍ය කිරම විමල ජෝති නායක ස්වාමීන් වහන්සේට මේ කුසල අනුසංස බලයෙන් නිරෝගී සත බල සේවා ස්ථාන දීර්ඝව වර්ධනය වේවා කියලා අපි මෛත්‍රී කරමු අවසන් වර්ගයේ සිදු කරන කුසල අනුසංස බලයෙන් බුද්ධ ආදී රත්නක්‍රියාන් බාමලෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් වා කල්යාණ මිත්‍රයන් වේදා සේවාවේ බලයෙන් පින්වත් පිරිස් මහත්මාණන් මේ නැතිනිය කවුලේ සිළු දනාතම මෙලෙස සහභාගී සිටිනේ සම්පත් මහත්මයලා ආදී කොට ඇති සහභාගී වූ ඉතයිසේ සමටත් මේ සහ සියලු මහත්තුරුන් මව්වරුන් දූ දරුවන් සෑම දෙනාටම අසයි වැසියන්ලා වත් පිළිවෙත් පුරා සහභාගී වූ සමටත් මෙලොව වශයෙන් අසනීපකම් අපලෝ කරදර වතුරුවන් කරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුට වඳුරසේ දුරු වේවා තමන තමන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා කුසල අරමුණෙන් සමාධිය සිතින් වෙච්චිතින් බුදුගුණ නිදලේ සමදා සැපෙන් ඉන්ද්‍රියාව සැපෙන් අවදි වේවා දෙවියන්ට ප්‍රේ වේවා මිනිසයන්ට බ්‍රහ්මයන්ට ප්‍රේ වේවා දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව සැලසේවා කලින්ගේ සරුන්ගේ සතුලන්ගෙන් ගින්නෙන් ජලයෙන් වශයෙන් අවියාවගෙන් මිනිසයන්ගේ මමනුෂ්‍යයන්ගෙන් පිරිසංගක සතුන්ගෙන් සියකලේ මිනිසුමින් බඩගින්නෙන් පිපාසෙන් නැසුමදුරුවන්ගෙන් අවවස සුලම් විසකුරු සල්පාදයෙන්ගෙන් වාත පිටසන තුන්දසෙන් රාගද්වේෂ මෝහ අදුපා ක්ලේශයන්ගෙන්වත් උපතියල කුකච්ඡේදක කුසල විපාක වාරයකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් හෝ මෝජ්ජමනයක් කාපදාවක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් පිටා සිහිනකින්වත් නොවේවා කායික පීඩාදියක් නොවේ කායික මානසික සනසිල්ලේ දලව දුණු අනුවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානි අසයිස්වාරයෙන් සත සම්පතෙන් ආයසෙන් වර්ණයෙන් සතේ මලෙන් ප්‍රඥාවෙන් නීති සීලයෙන් උපවාසක සීලයෙන් සිව්බම විහරණයෙන් සතර සම්රාවත්යෙන් දස පාරමිතාදී වූ බෝධිසත්ව ගුණයන්ගෙන් පෙරපස මෝරණ සලකමින් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසයේ පිරී පිරී සාසනික වේවා මිනිසා සත්වර්ෂාදිල කාලයක් අතරක් න්යාරේ බුදුසසුනේ පාරමී පුරා ගැනීමට කෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයන් පිළිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ කාර්මී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේලා හිමි සැනසේ පැමිණ වදාළේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සෝ පිණිස මේ කුසල සම්දානේ හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සෝ ප්‍රාර්ථනා කරමි. එසේම මේ උතුම් සත්‍යාව සඳහා පත්මේ මොරටුව කටුදැද්දේ ගුරු මණ්ඩල විශ්වවිද්‍යාලයේ ගුරු මණ්ඩලලා සිසු පිරිස එකතුවේ බලාපොරොත්තු වෙන්නේ යහපත් සත්‍යාවන් ਸਰව ප්‍රකාරයෙන් සපුරා ගන්නේ පින්තුන් රත්නත්‍රානුභාවයෙන් පහසු වෙන්න සැලසේවා නොබෝ දාසකින් මෙතෙන් මේ අවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කර ගැනීම සඳහා පාසෙන් යාන වාහනේන මාර්ගය සාදා ගැනීමටත් ලැබේවා ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබේවා අසංගසයන් අනුග්‍රහයක් ලැබේවා වැඩි කාලයක් මුගින්න මෙතන සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා සහ බෞද්ධ පින්නතුන්ගේ අර පියාසතු ගොදුරු වෙන කියන සතර සතිපට්ඨානාවේ සත්‍යස් බෝධිපාක් ධර්මයෙන් වැඩෙන උතුම් පුණ්‍ය කර්මයක් <clears throat> පාරමී නිදානිය නිදාන් කර ගැනීමට ඉතා ඉක්මනින් මේ කටයුතු මුලින් සමුනා ගැනීමට සත්න ප්‍රේම ආශිර්වාද වේවා කියලා පිනවත්වනා ප්‍රාර්ථනා කරනවා ආකාශත්තා ජුම්මත්තා දේවානාගාම ඉද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ජුම්මත්තා දේවානාගාමනිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ජුම්මත්තා දේවානාගාමනිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං තිරං රක්ඛන්තු ත්වං සදා